ඒ වගේම චිත්ත විසුද්ධි පිළිබඳව විස්තර කළා. ධිට්ඨි විසුද්ධි පිළිබඳව විස්තර කරගෙන ආව ගොඩාක් කාලයක්. ඒක අවසාන භාගය තමයි දැන් තියෙන්නේ. දැන් ඔයත් උතුම් වූ සීලයක පිහිටියා. එකඟ වූ සිතින් බණ ඇහුවොත් වැඩෙන්නේ ප්‍රඥාව. Taman දන්නේම නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටිලා කියලා. බුදුරජාණන් වහන්සේ අපට සදාකාලික සැනසෙල්ලක් ලබා ගැනීම සඳහා මාර්ගයක් දේශනා කළා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කියන්නේ උතුම් අෂ්ට කිව්වේ 8ට අංග 8යි ශ්‍රේෂ්ඨතම මාර්ගය නිවනට. එහෙනම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් වෙන්නේ අංග තුනයි. සීල, සමාධි, ප්‍රඥා. දැන් උතුම් වූ සීලයට ප්‍රීතිය, පංච සීලය. එකඟ වූ සිතින් බණ ඇහුවොත් ඒකට කියනවා සමාධි කියලා. වැඩෙන්නේ ප්‍රඥාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ නම් තමන් ඇවිල්ලා තියෙන නිවැරදි මාර්ගය. ඒ නිවන් මඟ. එනිසා නිවන් මඟ විවෘත කරන ධර්ම දේශනාව. උපාදානය ගැන අපි පසුගිය දේශනාව තුළ සඳහන් කළා කාම උපාදාන. මේක තව තියෙනවා ටිකක්. කාමයන් උපාදාන කරනවා කැමති දේ තදින් අල්ල ගන්නවා. කැමති දේ කාමයයි ඒක තදින් අල්ල ගන්නවා. තදින් අල්ල ගන්නවට කියනවා උපාදාන කියලා. එහෙන් රූප දැකලා රූප උපාදාන කරනවා. රූප උපාදානස්කන්ධ. ශාරීරික අධ්‍යාත්මික බාහිර දෙකම උපාදාන කරගෙන ඉන්නවා. වැඩිම උපාදාන කරගෙන ඉන්නේ තමන්ගේම ශරීරයයි. තමන්ගේ ශරීරය තමයි වැඩිම උපාදාන කරගෙන ඉන්නේ. තදින් අල්ලගෙන ඉන්නවා. ඇහැට අනතුරක් වෙනවට කැමති නැහැ. ඇහැ තදින් අල්ලගෙන ඉන්නේ. කනට අනතුරක් වෙනවට කැමති නැහැ. තදින් අල්ලගෙන ඉන්නේ කන. නාසයට අනතුරක් වෙනවට කැමති නෑ. තදින් අල්ලගෙන ඉන්නේ. දිවට අනතුරක් වෙනවට කැමති නෑ. තදින් අල්ලගෙන ඉන්නේ. ශරීරයට අනතුරක් වෙනවට කැමති නෑ. තදින් අල්ලගෙන ඉන්නේ. කාම උපාදාන. රූප උපාදානක. මේ පහ ඇස කන නාසය දිව ශරීරය කියන පහ අයිති රූපේට. හැබැයි රූපයක් නෙමෙයි උපාදාන කරන්නේ. සතර මහා ධාතු. ඇයි? ඇස සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. කන සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ නාසය සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. දිව සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. ශරීරය සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතු. පඨවි කියන්නේ තද ගතිය. ආපෝ කිව්වේ දියර ගතිය. තේජෝ කිව්වේ ඔනොස්සම වායෝ කිව්වේ වායුව. ඒතර ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් නෙමෙයි උපාදාන. කියන්නේ තදින් ග්‍රහණය කරගෙන ඉන්නේ මොකන්ද? සතර මහා ධාතු. ඇහැට නොපෙනෙන බලවේගයක් ශක්තියක් තමයි ශක්තියන් හතරක් තමයි උපාදාන කරගෙන ඉන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන රූප උපාදානස්කන්ධ දුක්ඛ. රූප උපාදානස්කන්ධ දුක්ඛ. මේක උපාදානය කරගෙන ඉන්න තාක්කල් දුකයි. එහෙනම් මොකද කරන්නේ? ඔක අතහරින්න. අතහැරීමම සැනසීම. ඇත්තට කැමති වෙලා වැඩක් නැහැ. එයි. අසානිත්‍ය ධර්මතාවයක්. කොයි වෙලාවෙ හරි ඔක නොපිනියනවා. කන තදින් අල්ලගෙන වැඩක් නැහැ. ඔක අනිත්‍ය ධර්මතාවයක්. ඔක කොයි වෙලේ හරි ඇහෙන්න තියෙනවා. නාසයට කොයි වෙලේ හරි ගඳ සුවඳ දැනෙන්නේ නැතු එයාගේ. දිවට කොයි වෙලේ හරි රස දැනෙන්නේ නැතු එයාගේ. සමහර කෙනෙක් කියන අසනීප වුණාම මට රස දැනෙන්නේ නැහැ කියලා. එහෙම කියනවා. මට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියනවා. ඒ ඉන්ද්‍රිය අනක්‍රියතාවය. ඉන්ද්‍රියන්ගේ දුබලතාවය. කය ශරීරය අල්ලගෙන ඉන්නවා. ශරීරේ කියවම අභ්‍යන්තරයේ තියෙන සියලුම දේවල් උපාදාන කරන්නේ. කෙස් ටිකක් උපාදාන කරගෙන ඉන්නවා. ඔක පාට වෙනවට සුදු පාට වෙනවට කැමතිම නෑ. අල්ලගෙනමයි. නියපොතුත් ඒ වගේ. ලස්සනට හැඩට කපලා ඒක මනසින් අල්ලගෙන ඉන්නේ, තදින් අල්ලගෙන ඉන්නේ. උපාදාන. දතුත් ඒ වගේ. එකක්වත් හැලෙනවට කැමති නෑ. හැමදාම ඔක්කොම ටික තියෙනවා නම් තමයි කැමති. හැබැයි තියාගන්න බෑ. තියාගන්න බැරි දේවල් තමයි අපි තදින් අල්ලන් තියෙන්නේ. බලන්න. හරි කැමතියි. අවුරුදු 16 18 20 වගේ වයස වෙනකොට අර සතර මහා ධාතුන්ගේ හැඩයකට දර්ශික ලක්ෂණ තියෙන 32ක් තියෙනවා. හැබැයි 40 50 60 70 වගේ වෙන එකින් එක හැලිලා හැලිලා හැලිලා අන්තිමට අර හැබිලි වගේ වෙනවා. අර මාකට් එකේ වෙළඳ පොලේ ඒ වෙළඳාම් කරන අම්මලා ගාව තියෙන හැබිලියක්. ඒ වගේ වෙනවා. එකක්වත් නැහැ. එහෙම වෙනවා. එහෙනම් ඇයි ඔක උපාදාන කරන්නේ? තදින් අල්ලන් එන. තදින් අල්ලගත්තු දුකයි. එකක් වැටෙනකොට සතුට වෙනවද දුක් වෙනවද? දෙකක් තුනක් හතරක් වැටුණා සතුටද දුකක්. ඇයි අල්ලන් ඉන්න තින්ද දුකයි. අතහැරියෝ. අතහැරියොත් ඔක ගැලුණාට ප්‍රශ්නයක් නෑ. ආසාවෙන් අල්ලන් ඉන්න තාක්කල් දුකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප උපාදානස්කන්ධ උපාදාන කරගෙන ශාරීරික අභ්‍යන්තරය ඇතුලේ යම්කිසි ඉන්ද්‍රියක් අක්‍රිය වුණොත් සමහර අයගේ heart එකේ වැල් කීපයක් වැඩ කරන්නේ block වකුගඩුවක් අක්‍රියයි වෙනහල්ලේ අක්‍රියයි අක්මාව අක්‍රියයි පිත්තාශය යම් ගැටලුවක් සංදිවල යම් ගැටලු දැන් කියනවා අමාරුයි දුකයි අල්ලගෙන ඉන්නේ ගිරිමානන්ද සූත්‍රයේ ගිරිමානන්ද හාමුදුරන්ට කිව්වා. ලෙඩ වෙලා අසනීප වෙලා හිටිය බෙහෙත් දුන්නේ නැහැ. ශරීරයට බෙහෙත් දුන්නද? ගිරිමානන්ද සූත්‍රය අහලා තියෙනවා. දන්නවා. මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? දස සංඥාවක් දේශනා කරා. නේ? සංඥාව කියන්නේ හඳුනගන්න. ඔය විඳින වේදනාවන් නෙමෙයි හඳුනගන්න කිව්ව මෙන්න මේ ටික හඳුනගන්න කිව්වා. අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, පහාන සංඥා, විරාග සංඥා আদি වශයෙන් කියවනේ. සංඥා කියන්නේ හඳුනනවා. මෙන්න මේ පැත්තට සිත හරවන්න කියනවා. මේක ලෙඩ වෙන එක. මේක බිඳෙන එක. මේක paludu වෙන එක. මේක බිත්තරයක් වගේ එකක්. යන්තම් කොහරි ගෑවිච්ච ගමන් මොකද වෙන්නේ? බිඳෙනවා. ඒ වගේ එකක්. හැබැයි මේක අපි තදින් අල්ලන් ඉන්නවා. රූප උපාදානස්කන්ධ. එහෙනම් ඒක දුකක්. අතහරින්න. බුදුරජාන් වහන්සේ මේ ශාරීරිය පිළිබඳ උපාදානය අතහැරියද නැද්ද? අතහැරියා. රාහතන් වහන්සේලා මේ ශාරීරියේ මොන ඉන්ද්‍රියන් පිළිබඳවද තදින් ග්‍රහණය කරන් හිටියේ? කිසිම ඉන්ද්‍රියක් පිළිබඳව ග්‍රහණයක් නැහැ. අතහැරියා. අපි කාම අල්ලගෙන ඉන්නවා. අල්ලගත්තේ අතින් නෙමෙයි, මනසින්. මනසින් අල්ලන්නේ. මනසින් අතහරින්න. මනසින් අතහැරියාට රූප උපාදානස්කන්ධ දුක්ඛ වෙන්නේ. අල්ලන් ඉන්න තාක්කල් දුක්ඛ. රූප උපාදානස්කන්ධ දුක්ඛ, වේදනා උපාදානස්කන්ධ දුක්ඛ, සංඥා උපාදානස්කන්ධ දුක්ඛ, සංස්කාර උපාදානස්කන්ධ දුක්ඛ, විඥාන උපාදානස්කන්ධ දුක්ඛ, පංච උපාදානස්කන්ධ දුක්ඛ. තදින් ග්‍රහණය කරගෙන ඉන්න තාක්කල් දුකයි. තදින් ග්‍රහණ කරගෙන ඉන්න තාක්කල් නැවත නැවත ඔක ලැබෙනවා. ඒ ග්‍රහණය ඇයි උපාදානය නිසා කර්ම කරනවා. මේක ආරක්ෂා කරගන්න, මේක රැකගන්න, මේක පෝෂණය කරන්න කර්ම කරනවා. සත්තු මරනවා, වරකම් කරනවා. වැරදි කාම සේවනයක් කරනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා. කියනවා. ඒ සෑම දෙයක්ම කරන්නේ මේක රකින්න, ආරක්ෂා කරන්න. මේක පිළිබඳව ආශාව අතහැරියොත්, ශරීරය පිළිබඳව උපාදානය අතහැරියොත් කර්ම කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක පිළිබඳව කැමැත්ත අතහරින්න. කැමැත්ත අතහැරිය දාට තමයි නිවන් දකින්න පුළුවන්. මේක අල්ලගෙන ඉන්න තාකල් නිවන් දකින්න බෑ. නැවත නැවත ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ අපා වෙන්න පුළුවන්. දෙපා වෙන්න පුළුවන්. සිව්පා වෙන්න පුළුවන්. බොහෝපා වෙන්න පුළුවන්. අපා කිය පාද නැහැ. දෙපා දැන් ලැබිලා තියෙන්නේ දෙපා. සිව්පා එහෙම නැහැ අපිට. බොහෝපා එහෙමත් නැහැ අපිට. දැන් ලැබිලා තියෙන එකක් දෙපා. හැබැයි අර උපාදානය අතහැරියේ නැත්තම් පාද නැතිවත් ලැබෙනවා, දෙපායවත් ලැබෙනවා, පාද හතරේවත් ලැබෙනවා, බොහෝ පාදේවත් ලැබෙනවා. ලැබෙනවා නෑ. ඇයි? උපාදානය නිසා කර්ම කරනවා, කර්ම නිසා විපාක විඳිනවා. එහෙනම් විපාක පිණිස තිරිසන් ලෝකය, නිරය, പ്രേත ලෝකය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක. ඔය සෑම තැනකටම යන්නේ උපාදාන නිසා. එහෙනම් රූප උපාදාන. ත්‍රජාන් වාසේ දේශනා කරන මේක උපාදානය අතහරින්න. උපාදානය අතහරින්න. බාහිර දේවල් පිළිබඳව උපාදානය අතහරින්න පුළුවන්. ඒක අපි නුවණින් කල්පනා කරාම අපට තේරෙනවා ගෙවල් දොරවල් කවදා හරි අතහැරලා යන්න වෙනවා. ඒක ඉන්න අයට බාර දීලා යන්න වෙනවා. ඉඩකඩම් ටික ඉන්න අයට දෙන්න වෙනවා කියන එක අපේ මනස හොඳින් අඳුනගෙන තියෙන තේරෙනවා වැටහෙනවා. යාන වාහන තියනවා නම් ඒවත් කාට හරි දෙන්න වෙනවා කියලා දන්නවා. ඒ මරණයට වෙලාවක් නැහැ, ස්ථානයක් නැහැ, දිනයක් නැහැ, ආකාරයක් නැහැ. කාටවත් එහෙම කලින් තීරණයක් ගන්න බෑ. එහෙනම් ඒ යන වෙලාවට සියල්ල තියලා යන්න වෙනවා. නේ? හැබැයි අපි ගෙනියන්නේ මනසට ගත්ත දේ ගෙනියන්නේ. අන්න තදින් අල්ලගෙන හිටියානම් අපිට ඒ දේ ගෙනියන්න වෙනවා. ඒතර තදින් අල්ලාගෙන හිටියානම් මේ ශරීරය නැවත ශරීරයක් ලැබෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූප උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් මේ ශරීරෙට තියෙන ඇල්ම ආශාව කැමැත්ත තෘෂ්ණාව තණ්හාව නිසා තමයි උපාදානෙ. තණ්හාවක් නැත්නම් උපාදානයක් නැහැ. එහෙනම් දැන් මේ රූපයේ පිළිබඳ උපාදානෙ කවදද අතහරින්නේ? අදත් පුළුවන්. රටක් පුළුවන්. ලබන මාසෙත් පුළුවන් වань. 2021ෙත් පුළුවන්. ඊගා භවෙත් පුළුවන්. අපි කොයි වෙලාවෙ හරි මේක අතහරින්න වෙනවා. සැනසෙල්ලක් නම් බලාපොරොත්තු වෙන්නේ. නිවනක් නම් බලාපොරොත්තු වෙන්නේ. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කල්ගෙන ඉන්න තාක්කල් උරුම වෙන්නේ දුක්. එහෙනම් අපි හොයන්නේ දුක්ද දුකෙන් නිදහස් වීමක්ද? නිදහස් වීමක් නම් මොකද කරන්නේ? එහෙනම් මේකට තියෙන අල්මාස් අවතාරය. අල්ලන්න එපා. දැන් අල්ලගෙන වැඩක් තියෙනවද? නෑ. අර ගෙවල් දොරවල් යාන වාහන ඊට කඩන් මිල මුදල් ඔක්කොම තියලා යන්න වෙනවා. අපි දන්නවා ඒව අතහරින්න වෙනවා කියලා. හැබැයි අපි අල්ලගෙන ඉන්නවා මේ ශරීරේ. මේක අතහරින්න කැමති නෑ. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අධ්‍යා බාහිර දේ පිළිබඳව උපාදානෙ නෙමෙයි. මේ අධ්‍යාත්මය. ඇසට තියෙන තදැල්ම, කනට තියෙන, නාසයට තියෙන, දිවට තියෙන, ශරීරයට තියෙන, මනසට තියෙන තද ඇල්මයි අතහරින්න කියන්නේ. ඒකයි අතහරින්න ඕනේ. ඒක අතහරින්න නම් ඒකේ ස්වභාවය දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. රූපය කියන්නේ දුක් ගොඩක්. රූපය කියන්නේ පෙන පිටක්. පෙන පින්ඩ උපමා. දැන් පෙන පිටක තියෙනවද හරයක් වටිනාකම ප්‍රෝචනයක් තියෙනවද? මේකේ ඉන්නවා කඩී ඉන්නවා, දිමියෝ ඉන්නවා, කෝඹි ඉන්නවා, පොඩි පොඩි පරණැල් තියෙනවා. දැක්කලා තියෙනවද ගගේ ගහගෙන යන පෙන ගොඩවල්? දැකලා තියෙනවා. පොඩි කෝටු කෑල්ලකින් ගැහුවම මොකද වෙන්නේ? විනාශ වෙනවා. ඒ වගේ තමයි මේ ශරීරය බිත්තරයක් වගේ. එහෙනම් මේකේ ඇල්ම අතහරින්න හැබැයි ඒක තීරණය කරන්න මම අද අතහරිනවද? මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉදිරිය අතහරිනවද කියලා. හැබැයි දාට කරන් වෙන්න අතහරින්න. එහෙනම් ඇයි එච්චර කල් ඉන්නේ? අද අතහරින්න. කොච්චර කිව්වත් ඔක වතනින් එළියට ගියම කල්ගෙනම යන්නේ. මේක මදි. ඒ වැරදි දැකීම තුළ ඒක මගේ කියලා ගත්ත තැනම වැරදිද කියලා මගේ නෙමෙයි මගේ නම් මේක මට ඕන විදියට තියෙන්නේ මට ඕන විදියටද තියෙන්නේ නෑ හේතුඵල ධර්මතාවයක් තියෙන්නේ එහෙනම් රූපේ උපාදාන කන්ද දුක්ඛ වේදනා උපාදාන කන්ද දුක්ඛ විඳීම තදින් අල්ලගෙන නැද්ද ඇහෙන් විඳිනවා තදින් අල්ලගත්තා කණෙන් විඳිනවා තදින් අල්ලගත්තා නාසයෙන් විඳිනවා තදින් අල්ලගත්තා දිවෙන් විඳිනවා තදින් අල්ලගත්තා. ශරීරයෙන් විඳිනවා තදින් අල්ලගත්තා. මනසින් විඳිනවා තදින් අල්ලගත්තා. නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තදින් අල්ලගත්තද උපාදාන. වේදනා උපාදාන කන්දා දුක. එහෙනම් විඳින්නේ තදින් අල්ලගෙනද දුක. ඇයි? ඒ විඳීම වෙනස් වීම වෙනස් වෙනවනේ. වෙනස් වීම තුල දුකක් නෙමෙයි දෙන්නේ. සෑම මොහොතකම ඉන්නේ සම්නස් වේදනාවද? කායික සුව වේදනාම දෙන්නේ නැහැ. කායික දුක් වේදනා ඉන්නේ නැහැ. මානසික දුක් මුසු වේදනා ඉන්නේ නැහැ. මේක දුකයි. ශෝකේ ඉන්නේ නැද්ද? කනගාටු වෙන්නේ නැද්ද? ඒ සිතුවිලි. හැඬීමෙන් නැද්ද? වැළපීමෙන් නැද්ද? ප්‍රියයන්ගෙන් වෙන්නීමෙන් නැද්ද? අප්‍රියයන් එක්වීමෙන් නැද්ද? කැමති දේවල් නොලැබී යන ස්වභාවයක් නැද්ද? අකමැති දේවල් ලැබෙන ස්වභාවයක් නැද්ද? සැපයි. හැබැයි ඔක අල්ලගෙන ඉන්නවා. විඳිනා. එතකොට විඳින තැන ද රහතන් වහන්සේ ඔතනින් අතහරිනවා. රහතන් වහන්සේටත් එහෙන් රූප දැකුණා, එහෙන් රූප දැක්කහම රහතන් වහන්සේ විඳින්නේ නැහැ. හැබැයි වේදනාවක් දැනෙනවා. විඳින්නේ අපි එහෙන් අරගෙන විඳිනවා අපි. කනෙන් අරගෙන විඳිනවා. රහතන් වහන්සේට බාහිර ශබ්ද එනවා. හැබැයි විඳින්නේ. ඇසෙන් රූප දකින්න විඳින්නේ. නාසයට ගඳ සුවඳක් දැනෙනවා විඳින්නේ. දිවට රසක් දැනෙනවා විඳින්නේ රහතන් වහන්සේ. ශරීරයට පහසක් දැනෙනවා විඳින්නේ. මනසේ අරමුණුත් ගන්නවා හැබැයි විඳින්නේ. අපි විඳිනවා. ඒතර විඳින පුච්චලයට විඳවන්න වෙනවා. විඳවනවා ඊට පස්සේ. ඊට පස්සේ කියන දුකයි කියලා. ඒ නිසා වේදනා උපාදානස්කන්ධ. වේදනාව උපාදාන කරගෙන හිටියොත් දුකයි. වේදනා උපාදානස්කන්ධ. සංඥා උපාදානස්කන්ධ. සංඥාව කියන්නේ මිරිඟුවක්. සංඥාව කියන්නේ වර්ණය. රූප සංඥා රූප හඳුනා ගන්න. ශබ්ද සංඥා ශබ්ද හඳුනා ගන්න. ගන්ධ සංඥා ගඳ සුවඳ හඳුනා ගන්න. රස සංඥා රසය හඳුනා ගන්න. පොට්ටබ්බ සංඥා පාස හඳුනා ගන්න. ධම්ම සංඥා අරමුණ හඳුනා ගන්න. සංඥාව කියන්නේ මිරිඟුවක්. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන්නේ සුද්දාස්ඨක කලාපේ හේවත් සතර මහා ධාතු. හැබැයි අපි එහෙම ගන්නෙ ඒවා වර්ණේ ගන්නවා. වර්ණය තදින් මනසින් ගන්න නැද්ද? උදාහරණයක් ගත්තොත් ඇඳුම් ගන්න ගිහිල්ලා තෝරනවා නේ. ඇඟට තියලා බලනවා. හැඩ බලනවා. වර්ණේ බලනවා. ගැළපෙනවද කියලා බලනවා. ඇයි වර්ණය උපාදාන කරන්නේ දින්නේ. මේ සංඥා උපාදාන කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ වස්ත්‍රය දීලා තියෙන්නේ. දැන් මේක උපාදානයක් තියෙනවා. මේකේ දාතිපුණ වස්ත්‍රය. මේකේ තියෙනවා කෑලි පහට හදන්න පුළුවන්. 10කට හදන්නත් පුළුවන්, 20කට හදාගන්නත් පුළුවන්, 100කට 100ක් කඩ, 1000ක් කඩ එහෙම හදන්න පුළුවන්. මේක. වස්ත්‍රයටවත් ඇලුම් කරනවද? උපාදානයක් තියෙනවා. ඒ සංඥා වෙන්නේ ගන්න. මේක සුදු පාට, මේක නිල් පාට, මේක කහ පාට, මේක රතු පාට. ඒ සංඥා උපාදානස්කන්ධ දුක. එහෙනම් බලන්නකො දැන් මේ වස්ත්‍රයේ වික්ෂුන් වහන්සේලාට එදා නියම කළේ කොහොමද? මේක හදාගන්න ක්‍රමය දන්නවද? මේ වස්ත්‍රය හදාගන්න කොහොමද? ඒ වස්ත්‍රයටවත් සිත ඇලෙන්නේ නැති වෙන්න තමයි තථාගතයන් වහන්සේ මේ වස්ත්‍රය අනුදැන වදාළේ. මේ වස්ත්‍රය හදන්න කිව්වේ? වික්ෂුන් වහන්සේ ලැබුව ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ සිවුරක් කොහොමද සකස් කරගන්නේ? සිවුර සකස් කරගන්නකොට කුණු ගොඩේ තියෙන වලන් අල්ලලා ඉවත් දාපු රෙදි කැල ගන්න. මිනි ඔතල ඒ කාලේ මිනි බාල රෙදි වලින් ඔතලා ගිහිල්ලා දැම්ම සොහනට. ඒ රෙදි කැලි ගන්න. කාන්තාවන් මාසිකව පාවිච්චි කරලා ඉවතලා රෙදි කැලි ගන්න. ඒ කාන්තාවන් දරුවන් බිහි කරන අවස්ථාවේ පාවිච්චි කරන වස්ත්‍ර ඉවත දාන ඒවා ගන්න. අන්නේ රෙඩිකැලිටි කාර්යගෙන එකට එකතු කරලා ගලාගෙන යන දිය කඩਿੱත් එක දින 7ක් ගැට ගහලා තියෙනවා. දින 7ක් ගැට ගහලා කියන්නේ ගලාගෙන යන සැඩ පහර. ඊට පස්සේ රෙඩිටි කාර්යගෙන එකතු කරලා රෙඩිකැලිටි කාර්යගෙන එකතු කරලා අර ඉස්ම හෝජස් ගෑවිලා තියෙන තැන් කපලා ඉවත් කරන්නේ. ඒ ඊතුරු රෙඩිකැලිටි කාර්යගෙන එකට මුතුපල මහන්ති. මහන්ති. මහල ගස්වල පොතු තියෙනවා කහට. කහට වර්ග තියෙන පොතු. ඒ පොතු වේලලා තලලා ඒක හැලියක දාලා සම්බන්ධ. පඳු හැලිය කියලා එකක් අහලා තියෙනවා. ඒ හැලියක දාලා සම්බන්ධ. සම්බල එක පෙරලා අරගෙන ඊට පස්සේ මේ වස්ත්‍රේ ඒතර කෑලි කෑලි එකකට එකතු කරලා මහලා තියෙනවා. කෑලි රාශියක් තියෙනවා. ඒකාර හැලියට දාලා තම්බන්නේ. තම්බල ඊට පස්සේ ඒක අරගෙන ඒ පඩු දාලා තියෙන ඊට පස්සේ බෝම්බු කොළ තියෙනවා. දන්න බෝම්බු කොළ ඒවා තම්බල ඒ වතුරෙන් ආයශෝදන. ඒ වස්ත්‍රයට මැස්සෝ වහන්නේ නැහැ. ඒ වස්ත්‍රයට සත්තු කිට්ටු වෙන්නේ නැහැ. දැන් ওই වස්ත්‍ර වලට මැස්සොත් තහන සත්තු කිට්ටු. මදුරුව කිට්ටු. මේ වස්ත්‍රේට එන්නේ. ඒතර මේ වස්ත්‍රයට ආසාවක් තියනවද කාට? ආ ආසාවක් තියනවද? නැහැ. කිසි කෙනෙකුට ආසාවක් නැහැ වස්ත්‍රයට. එතකොට මොන විදිහටද ඒක හදාගන්නේ? වස්ත්‍රයට තියෙන ආසාවත් අතහරින්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒතර මේ වස්ත්‍රේ පෙරවගෙන අපිට යන්න පුළුවන් ජනාධිපති මැදුරට. ඒ වස්ත්‍රය හැදුවේ අර විදිහටයි. ඒතර ඒ වස්ත්‍රේ පෙරවගෙන අපිට ජනාධිපති මැදුරටත් යන්න පුළුවන්. ඔය ඇත්තෝ වගේ නෑ ගෙයින් එළියටවත් බහින්නේ. එහෙම වස්ත්‍රයක් පෙරෝගේ. හවුදනේ? ඒ උපාදාන කරන්නේ සංඥාව උපාදාන කරා. සංඥාවෙන් තමයි වෙන් කළේ. මේක සතර මහා ධාතු හැඳගෙන ඉන්න වස්ත්‍ර සතර මහා ධාතු. වෙනසක් නැහැ. ඒ සකස් කළා තියෙන ද්‍රව්‍ය වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ මනසේ. සංඥාවෙන් උපාදාන කරගත්තා. ඒ නිසානේ අර වෙළඳ ආයතනෙට ගිහිල්ලා ඇඳුම් තෝරන්නේ. උපාදානය කරගෙන ඉන්න. සංඥා උපාදානකන්ද දුක්ඛ. ගැලපෙන්නේ නැත්නම් අයින් කරා. සමානය ගෙනලා මේ කාර්යයක් නැහැ මේක මට අඳිනවා මේක එකපාරයි යන්නේ. නැත්තම් මගුල් ගෙදරට ඇඳ ආයි තව තැනකට අඳින්න මේක අයින් කරනවා. අපිට එහෙම ගන්න මේක ඇඳගෙන පාසකෝල්ටත් යන්න පුළුවන්, මල ගෙදරටත් යන්න පුළුවන්. ඕනම උත්සවයකට යන්නත් පුළුවන් ජනාධිපති මැදුරට යන්නත් පුළුවන්. දව කට්ටි. වෙනස් වෙනස් ඒවා ඕනේද නැත්? ඇයි උපාදාන කරගෙන ඉන්නේ. ඒක උපාදාන කන්ද දුක. අතහරින්න. දැන් උත්සවයට කමෙන්දු මැදන් ගියා කියලා එළවනවාද? ડોක්ටර් ගායි. නෑ ડોක්ටර් ගාන්නේ. එතකොට සිතේ නේද වෙනස තියෙන්නේ. තදින් අල්ලගෙන නේද ඉන්නේ. සංඥා උපාදාන කන්ද දුක්ඛ සංස්කාර උපාදානස්කන්ධ. සංස්කාර කියන්නේ සිතුවිලි වලට, චේතනා, ඒවත් කර්ම වලට. සිතුවිලි වල බලවත් බවට චේතනා හේවත් කර්ම කියනවා. තදින් අල්ලන්නේ කුසල කර්මයක් තදින් අල්ලගෙන අකුසල කර්මත් කරන්නේ සිතින් තදින් අල්ලගෙන. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මූලික වුණොත් විතරයි අකුසල කර්මයක් කරන්න පුළුවන්. ඒ තදින් අල්ලගෙන ඉන්නේ අකුසල කර්මයක් කරන්නේ. කුසල කර්මයක් කරනවා සමහර වෙලාවට තදින් අල්ලගෙන. සංස්කාර සංස්කාර උපාදානස්කන්ධ දුක්ඛ. විඥාන උපාදානස්කන්ධ. විඥානී කිය මනසට, මානසිකාරයේ සිට අල්ලගෙන නැද්ද තදින්? ඇහි රූපයයි නිසා හැදෙන සිතක් තදින් අල්ලන් ඉන්නවා. කනයි ශබ්දයයි නිසා හැදෙන සිතක් තදින් අල්ලන් ඉන්නවා. සත විඥානයි. නාසයයි ගන්ධයයි නිසා හැදෙන සිතක් තදින් අල්ලන් ඉන්නවා. දිවයි රසයයි නිසා හැදෙන සිතක් තදින් අල්ලන්නේ. ඔය සිතටයි කැමති. කයයි පහසයි නිසා හැදෙන සිතත් අතින් අල්ලන් ඉන්නවා. මනසයි අරමුණේ නිසා හැදෙන සිතත් අතින් අල්ලන් ඉන්නවා. විඥානය උපාදාන කරගෙන නැද්ද? ඕනම වෙලාවක හොයන්නේ සිත් වෙන මොකුත් හොයන්න බෑ. රූප වාහිනිය ළඟ වාඩි වෙලා මොනවද හොයන්නේ? සිත් නෙමෙයිද හොයන්නේ? ඒක රූප රාමු බල්ලා සිත් ටිකක් හදන්නේ. ඒක ශබ්ද අහලා සිත් ටිකක් හදන්නේ. මෙන්න බලන්න මේ සිත් හැදෙන පිළිවෙල මං කියන්නම් ওই පහම එකටම හැදෙනවා. කෑම පිඟානත් අරගෙන ගිහින් වාඩි වෙන රූපහින් ඉස්සර. වාඩි වෙනවා. ඔව්. ඒතර ඇහෙන් රූප දැකලා එතන සිතක් හැදෙනවා. ඒ විඥානය අල්ලගෙන ඉන්නේ. උපාදාන කරන්නේ. ඒ කියන දෙබස්සාල විඥානයක් හැදෙනවා සෝත විඥාන. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. කාමරේ මොකක් නැත්නම් එසාලේ මොකක් හරි දුර්ගන්ධයක් තියෙනවනම් හරි ආ ප්‍රශ්න එකක් ගෙනලා සුවඳපත් කරනවා. ගාන විඥානයක් තියෙනවා. කෑමක ගාන අතේ තියෙන්නේ ජීවා විඥානයක් තියෙනවා. සැප පුටුවක වාඩි වෙලයි. ශරීරය පහසයි නිසා කාය විඥානයක් තියෙනවා. ආ. ඊට පස්සේ අපි කියමු විදුලි බලය විසන්දි වුණා කියලා. දැන් රූපහිනේ ක්‍රියාත්මක වෙන්නේ. මනසෙන් කල්පනා කරන්නේ නැද්ද? මනෝ විඥානය. ඒ ඔක්කොම උපාදාන කරන්නේ නැද්ද? තදින් අල්ලගෙන නැහැ. ඒ රූප වාහිනියේ පෙනෙන රූප පිළිබඳව සිත තදින් අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ හෙටත් එක බලන්න. හැමදාම බලන්න. ඒතර ඒක දෙබස් සිතින් අල්ලගෙන ඉන්නේ. ඒ විඥානියත් අල්ලගෙන ඉන්නේ. ඉතින් තේරෙන්නේ නැද්ද සිත් ටිකක් විතර හැදෙන්නේ කියලා. ඒ හැදෙන ඒ හැදෙන සිත සනේ නැති වෙනවා කියලා පේන්නේ අර ඔක්කොම සිත් ටික ඉවරයි නේද විදුලිය විසන්දි වෙච්ච එක. දැන් එතකොට තියෙනවා මනෝවිඤ්ඤාණ. නිසා ඊටවට මොනවා වෙයි? නැත්. දැන් මේ විඤ්ඤාණ හයම ක්‍රියාත්මකද එතන? සතියෙන් අල්ලගෙන නැත්. දුක්ඛ. සාතන් වහන්සේ රූපහිනි බලන, නාටි බලන. නෑ. සාතන් වහන්සේ චක්ක විඤ්ඤාණ අල්ලගෙනද තියෙන්නේ? නෑ. ඒක විඤ්ඤාණයක් සිතත් අල්ලගෙන නෑ. සිතත් සිතුවිලි පිළිබඳවත් අතහැරලා තියෙනවා. අපි රූප උපාදානස්කන්ධ රූපයක් උපාදාන කරගෙන ඉන්නවා. විදීමත් උපාදාන තදින් අල්ලගෙන ඉන්නවා. සංඥාවත් උපාදාන කරගෙන ඉන්නවා. ඒ වර්ණයක් තදින් අල්ලගෙන ඉන්නවා. සිත බලවත් වෙන ස්වභාවයේ සංස්කාරත් තදින් අල්ලන් ඉන්නවා. විඥානයත් තදින් අල්ලගෙන ඉන්නවා. පංච උපාදානස්කන්ධා ඉතින් උපාදානය අතහරින්න ඕන. මනසට හරි විවේකී. මනස හරි සැහැල්ලුයි. මනස හරි නිදහස්. ශරීරේ ලෙඩක් නැහැ. අසනීපත් නැහැ. 70ක් නවීන විද්‍යා වෛද්‍යවරු වාගෙන තියෙන 70ක් කායික රෝග වලට හේතුව මනස. දන්නවද? එහෙනම් එතකොට බලන්න රහතන් වහන්සේගේ සිත සියල්ලෙන් නිදහස් නම් සිතවිලි වල ඇලිලා නැහැ කොතනකවත්. රූපයට ඇලිලත් නැහැ, වේදනාවට ඇලිලත් නැහැ, සංඥාවට ඇලිලත් නැහැ, සංස්කාරයන්ට ඇලිලත් නැහැ, විඥාණයට ඇලිලත්. අපි සෑම මොහොතකම සතින් ග්‍රහණය කරන්න පුරුදු වෙලා තියෙන දුකයි. එහෙනම් මේක කවදද දතා වෙන්නේ? නුවණින් දැනගන්න, දැක ගන්න. දැකගෙන අතහරින්න. නිකන් අතහරින්නේ අපි කොච්චර කිව්වත් අතහරින්න කියලා මේක දුකයි කියලා අතහරින්න කියලා කොච්චර කිව්වත් අතහරින්නේ හැබැයි අත හැරෙනවා අවබෝධය තුළ ධර්මය ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න නිකම්ම අතහැරෙනවා. අතහරින්න අවශ්‍ය වෙන්නේ එදාට. අවබෝධ කරන්න කිව්වේ ඒකයි ධහම. ධහම අවබෝධ වෙන්න අවබෝධ වෙන්න සත්‍යය අවබෝධ වෙන්නේ සත්‍ය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න මනසෙන් නිකම්ම ඔක ගිලිහෙනවා අතහැරෙනවා ওই උපාදානය. එදායින් පස්සේ කර්ම කරන්නේ කර්ම කරන්නේ නැත්නම් උප්පත්ති භවයකුත් නෑ. උප්පත්ති භවයකුත් නැත්නම් ඡාති හේවත් පහළ වීමකුත් නෑ. පහළ වීමක් නැත්නම් ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti අවසන්. එහෙනම් උපාදාන පත්‍ය භව. උපාදානෙ නිසයි භවය සකස් වෙන්නේ. එහෙනම් මේක කවදද අතහරින්නේ? කැමති වෙලාවක පුළුවන් අතහරින්න. අතහැරියා. ඔයත් දන්න අර සම්තති යමති කියන්නේ කවුද කියලා. සම්තති යමති දන්නේ. එදා ඒ රජුරෝ ජනපදයක පිටිසර ජනපදයක යම් කැරැල්ලක් ඇති වුණා. ඒ කැරැල්ල ඇති වෙච්ච වෙලාවේ ඒකට ඇහුවේ සන්ත කැමතියා. ඒ සන්ත කැමතිය විශාල පිරිසක් අරගෙන ගිහිල්ලා ඊටම සුළු කාලයකදී ඒක මඩ පැවතුවා. මඩ පැවතලා ඇවිල්ලා රජුරන්ට කිව්වා රජතුමනි ඒ කැරැල්ල අවසන් කළා ආවේ. දැන් එහෙම දෙයක් කරලා ආපුවාම ඒගොල්ලන්ට දෙනවා රජුරෝ තෑගි භෝග. දින 7කට දුන්නා රජකම්. ආ මෙතෙන්ද දවස් 7ක් ඔබට රජකම. ඒ කැරැල්ල මැඩ පැවැත්වුවට. දැන් රජකම හම්බුණා දවස් 7කට. සියලු සම්පත් විඳිනවා. අර නැටුම් නටන කාන්තාව යාව සතුටු කරනවා නැටුම් වලින් ගායනා වලින් විවිධ දේවල් වලින් සතුටු කරනවා මෙයා හොඳට බොනවා හැමදාම හොඳට බිව්වා හොඳට නැටුම් බැලුවා. රජ ඇඳුම් ඇඳගෙන රජ ගෙදර රජ සැප වින්ද. දවස් 6ක්. 7 වෙනි දවසේ. ඒ විදිහටම අවසාන දවසේ. හොඳට බීවා. උදේ. බීලා ගියේ නාන්ට. ඇතා පිට ගියේ. බුදුරජාණන් වහන්සේ එදා පින්ඳ පාතේ වඩිනවා. වඩිනකොට ආනන්ද හාමුදුරන්ට කතා කළා කිව්වා ආනන්ද අර ඇතා උඩ ඉන්න පුච්චලයා අද හැන්දෑවට ධර්මය අවබෝධ කරලා පිරිනවන් පානවා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ බැලුවා බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොත් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒත් ආනන්ද හාමුදුරුවෝ මේ මිනිස්සු බීලා ඉන්නේ හොඳටම. මේ ඇතා පිට උඩ ඉන්නත් බෑ දැනෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා හැන්දෑවට මෙයා පිරිනවන් පානවා කියලා. දැන් මේක විශාල භික්ෂුන් වහන්සේලා පිරිසකට දැනුම් දුන්න ආනන්ද හාමුදුරුවෝ මේක හරි අසිරිමත් දෙයක්. මේ උදේ හොඳටම බීලා කෙලින් ඉන්නත් බෑ හැන්දෑවට පිරිනවන් පානවා කියනවා. දැන් විශාල පිරිසක් දරැස් වුණා. දැස්සලා හිටියා. බුදුරජාණන් වහන්සේ දාන. දැන් මෙයා නාලෙම ඇවිල්ලා රජකේතර වාඩි වෙලා කෑම එහෙම කාලා අර නැටුම් නටන කාන්තාවන් ටික නටන්නේ කියලා. දැන් ඒ කාන්තාවන්නේ නැටුම් නටන්නේ බොහොමත්ම උද්‍යෝගයෙන්. ඒ කියන්නේ එයාගේ ඒගොල්ලන් දන්න සියලු ශිල්ප පෙන්නනවා. ඒ කියන්නේ රජුරන්ගේ තෑගි භෝග හම්බ වෙනවනේ හොඳට. ඒතර මේ කාන්තාවක් දවස් 6ක් පුරා සාමාන්‍ය ආහාර ගත්තේ නැහැ. ආහාර කුසපුර ආහාර ගත්තාම නැටුම් නටන්න බැහැ අමාරුයි. ඒ නිසා මෙයා ආහාර ස්වල්ප වශයෙන් ගත්තා. දැන් අවසාන දවසේ මේ පුළුවන් තරම් මෙයාව සතුටු කරන්න ඕනේ. තෑගි භෝග ගන්න. එදත් ඒ විදිහට සතුටු කරන අදහසෙන් නැටුම් පෙන්වනවා. ඒ නැටුම් නටන අතරේ මේ කාන්තාව වැටෙන වැටෙන මැරලා අර ශාන්ත කැමති බැලුවා අර කාන්තාව හර ලස්සනට නැටුවා මොකද උනේ කියලා බලන්න කියලා බලපුවා මැරලා අර ඇති වුණා කම්පනයක් හා මෙච්චර ලස්සන තරුණ කාන්තාව මේ ශනේ දැන් මෙච්චර ලස්සනට නැටුවා මේ ශනේ මැරලා වැටුණා කල්පනා කරන මේ ජීවිතය මේ වගේ කන්ට යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දැන් අර වෙරි එහෙම හිඳුණා මත හිඳුණා දැන් මේ ටිගැස්මට ගැස්සුණා ගියා බුදුරජාණන් දන්න බුදුරජාණන් වහන්සේ එනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේලාට ගියා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා එනවා කියලා විශාල පිරිසකුත් ඉන්නවා. දැන් ආවා. ඇවිල්ලි ඉවරලා. දැන් බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. ධර්ම දේශනාව අවසන් රහත් වෙලා ඉවරයි. රහත් වෙලා ඉවරයි. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා රහත් වෙලා කියලා. අනිත් අය දන්නේ. පෘථග්ජනයි දන්නේ. මෙයා රහත් වෙලාද නැද්ද කියන්නේ. ඊට ආනන්ද හැඳුනට කියවනේ මෙයා හැන්දාවට රහත් වෙලා පිරිනව පානවා කියලා. දැන් රහත් වෙලා ඉන්න බව බුදුරජාණන් වහන්සේ දන්නවා. දැන් එයාත් දන්නවා රහත් වෙලා ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා මේ දැන් මහාන කරන්න ඕනේ. රහතන් වහන්සේ කෙනෙක් ජී ජීවිතේ ඉන්නේ මහාන කරන්න. පිරිකර පිරිකර නැහැ. ඇයි? කල්පයක් ඇතුළත අට පිරිකරක් පූජා කරලා නැහැ. එහි භික්ෂු භාවයෙන් පැවිදි කරන්න බෑ. මේ සම්බුද්ධ ශාසනයේ 27400ක් එහි භික්ෂු භාවයෙන් පැවිදි කළා. බුදුරජාන් වහන්සේ මහාන මෙහිව කියලා කතා කරනකොට මේ සියලු සිවුරු පෙරවිලා, හිස භෝගෑවිලා, පාත්‍රය එල්ලගෙන ඉදිරියට එන්නේ. දැන් සාන්තති යමතියට කිව්වා, "මම පිරිකර නැහැ. පිරිකර හොයන් එන්නේ. මොකද කරන්න කියලා." මම පිරිනම් පානවා කිව්වා. පිරිනම් පානවා කිව්වා. නැග්ගා. ඒ චතුරාර්ය ධානයට සමවැදිලා තේජෝ ධාතුවට සමවැදුණා. නැග්ගහසට. පරාන්තිය බැඳලා වාඩි වුණා. තේජෝ ධාතුව කියන්නේ උණුසුම. ගින්දර. ගින්දරට සමවැදුණා. හොස්පිටාල ගිනි ගත්තා. සෛරය. දෙවිලා අවසන් වුණා. ආනන්ද හැමදෙනාට පාත්‍රේ පොඩ්ඩක් අල්ලන්න කියලා සරසර ගාලා ධාතුන් වහන්සේලා පාත්‍රයට වැටුණා. ඇයි ඒ? කාම උපාදාන භව උපාදාන දික්ඛ උපාදාන අන්තවාද උපාදාන ශරණෙන් අතහැරියා. රූප උපාදානස්කන්ධය අතහැරියා, වේදනා උපාදානස්කන්ධය අතහැරියා, සංඥා උපාදානස්කන්ධය අතහැරියා, සංස්කාර උපාදානස්කන්ධය අතහැරියා, විඥාන උපාදානස්කන්ධය ශරණෙන් අතහැරියා. අපි තාමලන්න. උපාදාන පත්‍යබ අල්ලන් ඉන්න තාකල් භවයක් හදන. දැන් තේරෙනවා. එහෙනම් මේ ධර්මය අවබෝධ කරගන්න. ඒතර උදේ බීලා හිටියම. හා හැන්දෑවේ රහස් වෙලා පිරිනුනුත් පෑ. නැහැ. පෙර යම් කර්ම කළා Taman නොදැනුවත්කම. අකුසල කර්ම සිද්ධ වෙන්නේ නැති Taman නොදැනුවත්කම. ඒක මේ ධර්මය අවබෝධයට බාධාවක් නෑ. ආනතරිය පාප කර්ම කරලා නැත්තම් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. මම කලින් සඳහන් කළා තියෙනවා ක්ලේශාවරණ, කර්මාවරණ, විපාකාවරණ. කර්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ. කර්මාවරණ කියන්නේ ආනතරිය පාප කර්ම. දන්නවා අනන්ත පරිපාපක ඒ පහ කළා තියෙනවා නම් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වාඩි වුණත් අවබෝධ වෙන්නේ. අනතරිපාප කර්ම. මම මයරුවා, පියා මයරුවා, රාතන් වහන්සේ ඝාතනය කළා, බුදුරජාණන් වහන්සේගේ ලේස් සෙලෙව්වා, සංඝ බේද කර්මය කෙරුවා. තථාගතයන් වහන්සේ ඉදිරියෙන් වාඩි වුණත් සෝවන් වෙන්නත් බෑ. ඒ කර්ම ආවරණ. විපාක ආවරණ. විපාකයෙන් වහලා ආවරණය කියන්නේ වහනවා. ඒ තමයි මන්ද බුද්ධික. මනුෂ්‍යත්ව භාවය ලැබුවා මන්ද බුද්ධිකයි. එයාට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ක්ලේශාවරණ. නියත මිත්‍යා දිට්ඨි. නියත මිත්‍යා දිට්ඨි. ඒ පිළිබඳව කියනවා දැන් තව පොඩ්ඩක් දිට්ඨි විසුද්ධි. දිට්ඨි උපාදාන. නියත මිත්‍යා දිට්ඨි ගත්තේ වේ. එන්නේ. සහරාන්ල වගේ කට්ටිය. නියත මිත්‍යා දිට්ඨි. ගලවන්න බෑ. එයාලට මේ ධර්මය අවබෝධ වෙන්නේ. ඒ ඉතින් අපිත් ඉන්නවා ලංකාවෙත් ඉන්නවා තිරුපති හැම තිරුපති යන එහෙම කට්ටිය ඉන්නවා. නියත මිත්‍යා දිට්ඨිය. ඒලට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පාද ධර්මය අතිශය ගැඹීරයි ගැඹුරුයි. මේක අවබෝධ වෙන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පාද ධර්මයවත් අවබෝධ වුණොත් කවදාවත් තිරුපති යන්නේ නැහැ. යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයි නැත්නම් මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නැත්නම් මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නැත්නම් මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියනවා දේවල් යනවා. that හා යදින්ද යාඥා කරන්න බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කෙරෙන්නේ. මෙන්න මේ මේ ධිට්ඨි උපාදාන ගැන කියන්නේ දැන්. ඒතර භව උපාදාන කියන්නේ භවයන් භවෙන් භවයට අල්ල ගන්නවා. රූපාවචර බ්‍රහ්ම ලෝක අල්ල ගන්නවා. භවයක් අරූපාවචර බ්‍රහ්ම ලෝක අල්ල ගන්නවා. ඒකත් භවයක්. දිව්‍ය ලෝක අල්ල ගන්නවා. ඒකත් භවයක්. මනුෂ්‍ය ලෝකේ නැවත අල්ල ගන්නවා. ඒකත් භවයක්. සමහර අය പ്രേත ලෝක නිරයත් අල්ල ගන්න අකුසල් කරන. ඒවත් භව. භවපච්චය ඡාදි. එහෙනම් ඔයත්ෝ කරුණු පහක් තියෙනවා යාඥා කරලා දේවාලයකට ගිහිල්ලා යාඥා කරලා කෝවිලකට ගිහිල්ලා පොල් ගහලා ලබන්න බෑ පල්ලියකට ගිහිල්ලා යාඥා කරලා දේවාලයකට ගිහිල්ලා පළතුරු වට්ටියක් දීලා කෝවිලකට ගිහිල්ලා පොල් ගහලා ලබන්න බැරි කරුණු පහක් තියෙනවා මේ කරුණු පහ වටිනාම කරුණු පහක්ද නැද්ද කියලා පොඩ්ඩක් හිතන්න. ධනවත්කම, සිල්වත්කම, උගත්කම, නිරෝගීකම, ප්‍රඥාව. ධනවත්කම, සිල්වත්කම, උගත්කම, නිරෝගීකම, ප්‍රඥාව. මේ පහක් වටිනාම කරුණු පහක්ද නැද්ද? වටිනාම කරුණු පහ. මේ ලෝකේ ධනවත් වෙච්ච කුචිලෙක් ඉන්නවද? පල්ලියකට ගිහිල්ලා යාඥා කරලා දේවාලයකට ගිහිල්ලා පළතුරු වට්ටියක් දීලා කෝවිලකට ගිහිල්ලා පොල් ගන්න. දන්නවනේ කියන්න. කොහෙද? ආ කොහෙද ඉන්නේ? ධනවත් වුණා නම් යම් කුච්චලේ නුවණින් තේරුම් අරගෙන අර පිරිමැස්මෙන් හරි හම්බ කරන ධනය ඊටාත්ම නුවණින් පරිහරණය කරලා යම් දෙයක් ඉතුරු කරලා ඒක නැවත ආයෝජනය කරලා ඒ අනුව දිනුනොත් උනාද පල්ලියකට ගිහිල්ලා යාඥා කළා දේවාලයකට ගිහිල්ලා පළතුරු වට්ටියක් දීලා කෝවිලකට ගිහිල්ලා පොල් ගහලාද ධනවත් උනේ එහෙම වෙච්ච කෙනෙක් ඉන්නවද ලෝකේ? කාටවත් වෙන්න පුළුවන්. හැබැයි තාමත් යනවා. අදටත් යනවා. ලබන්න බෑ නේද ධනවත්. හොඳ සිල්වත් වෙච්ච පුද්ගලෙක් ඉන්නවද? පල්ලියකට ගිහලා යාඥා කරලා, දේවාලයකට ගිහලා පළතුරු වට්ටියක් දීලා, කෝවිලකට ගිහලා පොල් ගහලා. සිල්වත් වෙච්ච කෙනෙක් නෑ. එයා පව්පින් තේරුම් ගන්න ඕනේ. කුසල අකුසල තේරුම් ගන්න ඕනේ. හොඳ නරක තේරුම් ගන්න ඕනේ. වැරද්ද නිවැරද්ද තේරුම් ගන්න ඕනේ. බුද්ධියෙන්, නුවණින් තේරුම් අරගෙන ඒ නරක දේවල් පව් අකුසල් සිතුවිලි බැහැරකොළොත් එයාට සිල්වතෙක් වෙන්න පුළුවන්. එහෙම නැතුව සිල්වතෙක් වෙන්න පුළුවන්. මෙච්ච කෙනෙක් ඉන්නවද කවුරුහරි? හොඳයි. උගතෙක් වෙච්ච කෙනෙක් ඉන්නවා. පල්ලියකට ගිහලා යාඥා කරලා. නෑ නෑ ඉස්කෝල ටික විශ්වවිද්‍යාල ටික ඔක්කොම වහලා දාන එකනේ තියෙන්නේ. පල්ලි ටිකක් කරනවා, කෝවිල් ටිකක් කරනවා, දේවල් ටිකක් කරනවා. උපාධිය දෙනවා ඒකේ. O level, A level, O level ඒ නමෙම දෙනවා ඉතින්. ගන්න පුළුවන්. ආ රජයට මොනතරම් සල්ලි ඉතුරු වෙයි? කෝටි ප්‍රකෝටි ගානක ධනයක් ඉතුරු වෙයි. උගතෙක් වෙච්ච කෙනෙක් ඉන්නවද? පල්ලියකට ගිහලා යාඥා කළා. දේවාලයකට කියලා පරසුරු වට්ටියක් දීලා කෝවිලකට කියලා පොල් ගහනවා. එන්නවා. වෙන්න පුළුවන් දුකද? නෑ පුංචි කාලේ ඉඳලා අනන්ත ප්‍රමාණ දුක් විඳා, දෙමව්පියෝ දුක් විඳා දරුවා විශ්වවිද්‍යාලය යවන්න. විශ්වවිද්‍යාලේ ගිය දරුවෙක්ගෙන් අහන්න. අපි ඒ දරුවත් එක්ක කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. හාමුදුරනේ අපි අනන්ත දුක් විඳලා මෙතනට ආවේ. විශ්වවිද්‍යාලට ආවේ. වතුර වේශමේ කකුල් දෙක දාගෙන අපි පාඩම් කරේ. ලේන්සුව තෙමලා තියාගෙන මූණ පිය දම දම අපි පාඩම් කරේ. ගෙදර ඉන්න අය සියලු දෙනා නිදාගත්තාම අපි පොතාරන් ලයිට් එක දාගෙන පාඩම් කරන්නේ. එහෙම දුක් විඳලා අපි මෙතනට ආවේ. ඉතින් එහෙම ඕනේ නෑ අරෙන් ගන්න පුළුවන්. හා? උපාධිය දෙයි දෙතනේ. හා? උපාධිය ගත්ත කෙනෙක් ඉන්නද? ඒකට ධනවත්කම, සිල්වත්කම, උගත්කම, නිරෝගීකම ගන්න පුළුවන්. ඉතින් ඔය පල්ලි දේවාල කෝවිල ඕන තරම් තියෙන මේ කොරෝනා ටික මේ රටෙන් ඉවත් කළ දෙන්න කියනවා. ආ අපි සමාජයේ සුවසේ ජීවත් වෙනවා. අයින් කළ දෙන්න කියන්නේ. පුළුවන් ද කරන්නේ. ඔකට හේතුඵල ධමයක් තියෙනවා. යම් සත්‍යයේ විස බීජ ඒ පැතිරීම නිසා නෙමෙයිද මේක මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක හේතුඵලනේ තියෙන්නේ. ඒ හේතු මේ ඵල. තේරෙනවද? නිරෝගී වෙච්ච කෙනෙක් නෑ නේද? හැබැයි සමහර අය අදත් යනවා නිරෝගී වෙන්න ඔකට. එහෙනම් ස්පිරිතාල ටික ඔක්කොම වහලා දාන එකනේ තියෙන්නේ. මේ දොස්තරලට මේ ලක්ෂ ගණන් කෝටි ගණන් මේ වියදම් කරන්නේ බෙහෙත් වලට මොකටද? ලබන්න බෑ. මොකද ප්‍රඥාව ලැබපු කෙනෙක් ඉන්නවද? ආ පල්ලියකට ගිහිලා යාඥා කරලා දේවාලයකට ගිහිලා පළතුරු වට්ටියක් දීලා කෝවිලකට ගිහිලා පොල් ගහන. ප්‍රඥාව ලැබපු කෙනෙක් ඉන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා අපිට. සාරාංශක කල්පලක්ෂය පාරමිතා පුරලා තමයි බුද්ධි අග්‍රඵලය ලැබුවේ. හවුද නැත්නම් යාඥා කළා. වලතුරු වට්ටියක් දීලා. පොල් ගහලා. එහෙනම් ධනවත්කම, සිල්වත්කම, උගත්කම, නිරෝගීකම, ප්‍රඥාව මේ කරුණ වටිනාම කරුණු පහක් නේද මේ පහ? එකක්වත් ලබන්න පුළුවන්. එහෙනම් තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය හරි හේතුඵල ධමයක් තියෙනවා. මේ ditthi උපාදාන නමුත් අදක් තියෙනවා. මේ එදත් තිබුණා බුදුරජාණන් වහන්සේ කාලේ. ditthi වලට ඇලිලා හිටියේ. සාස්වත දිට්ඨි, උච්ඡේද දිට්ඨි, අක්‍රීය දිට්ඨි, නාස්තික දිට්ඨි, අහේතුක දිට්ඨි. ඔව්. ආදි වශයෙන් අනන්ත තිබ්බ දිට්ඨි. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යායක් හේතුන්ගෙන් හටගන්නේ. හේතු අයින් කර ඵල නිරෝධයක් තියෙනවා. එහෙනම් දිට්ඨි උපාදාන අතහරින්න. මේ තව පිළිබඳව කියන ඊගාව ධර්ම දේශනාවේදී කාල වේලාව අවසන් වෙලා තියෙනවා. පැහැදිලිද කියන එක? නැත්නම් මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් නැහැ මට තව සරණක් ලෞතර බුදුරජාණන් වහන්සේ තරම්. නැත්නම් මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන් නැහැ මට තව සරණක් මේ උතුම් ධහම තරම්. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ තමන්ගේ ජීවිතත් එක්ක ගලපගත්තද මේ ධහම? එයාට සැනසෙල්ලක් ලබන්න පුළුවන්. ඒ සැනසෙල්ල සදාකාලිකයි. මේ තමයි නිවන. සෝවාන් සක්‍රදාගාමි අනාගාමි හරිය සතර මාර්ග සතර ඵල. ඒක ලැබලා අවසානයේ නිවන් දකින්න පුච්චල විතරයි මේ දුක් ගොඩින් නිදහස් වෙන්නේ. එහෙම නැති තාක්කල් නැවත නැවත නැවත නැවත මේ දුකටපත් වෙනවා. එහෙනම් උපාදානෙ අතහරින්න ඕනද? තවදුරටත් තියාගන්නවා. හැබැයි කවදද අතහරින්නේ කියන එක ඔය කට්ටිය තීරණය කරන්නේ. අද අදත් පුළුවන්. අර සම්පතියම කිව්වද? අදත් පුළුවන් වන්න. හැබැයි කවදා හරි අතහරින්න වෙනවා. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. අදිවාදන සීලිස්ස නිච්ඡං වච්චා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තිරුවන් Thank you.